නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යථාපි පුප්පරා සිම්හා සෛරා මාලා ගුණේ බහූ ඒවං ජාතේන මත්තේන කත්තම්බං කුසලං බහුන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහතු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් සවැත් නුවර පූර්වාරාමේදී දේශනා කරන ලද ධම්මපද ගාථාවක් ධර්ම මාත්‍රිකාව යථාපි කුක්ඛරාතිම්හා කයිනා මාලා ගුණේ බහුන් එවං ජාතේන මච්ඡේන කත්තබ්බං කුසලං බහුම් දක්ෂ මාලාකාරයෙකුට විශාල ප්‍රමාණයක මල් රැසක් ලැබුණා නම් විසිතුරු මල් වඩන් ගොසන්නේ යම්සේද එවැගේම අෂ්ට දුෂ්ටක්ෂණයෙන් තොර වූ නමදෙනි බුද්ධෝත්පාද සෙන සම්ප්‍රත්‍යයේ උපන්න මනවත් මිනිසයා විසින් බහුලව කුසාවයක් කටයුතු වේ කියන එක ගාථාවකට තේරුමයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවේ පූර්වාරාම විහාර පූජා මහෝත්සව දවසේදී. පූර්වාරාම විහාර පූජාව සිද්ධ කෙලේ විශාකා මහා උපාසිකා මාතාව විශාකා මහා උපාසිකා මාතාව බුද්ධ ශාසනයෙහි දායකා පක්ෂයෙන් අග්‍ර දායකත්වයේ ගෙනාගත් මහා පින් ඇති උත්තමාවක්. එතුමිය කල්ප ලක්ෂයකට පෙර සියමතුරා බුද්ධ ශාසන කාලයේ සිටු කුමරියක්. ඒ කාලේ අවුරුදු ලක්ෂයක් පරමාස වින්ද. නිතර බුදුබණ අසමින් දම් පින්කම් කරමින් ජීවත් වෙන එතුමියට දකින්න ලැබුණ එක්තරා උපාසිකාවකට අග්‍රදායකත්වයේ පිරිනමනවා දැක්කා. මෙතුමිය ජීවිත නැමුණ වෙලාවේ මේ පිතා වැඩගත් ලාභයක් වඩ වටිනා තානාන්තරයක් මමත් මේක පතන් දෝනේ කියලා බුදුපාමොක් ලක්ෂයක් සංඝරත්නයේට විනාතක් පුරා මහා දානයක් දුන්නා. හත්වෙනි දවසේදී බුදුපාමොල වැඳ නමස්කාරයෙන් ප්‍රාර්ථනා කළා දිනකට මුළුල්ලේ සිදු කරගත් මේ අසීමිත කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මටත් අනාගත බුදු සසුනකදී අග්‍රදායකත්වයේ දින නිවන් සුව ලබන්නේ මේ පෙන හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ පැතුම ඉෂ්ට සිද්ධ වෙන බව එදා ප්‍රේමසුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් විවරණ දීන් වශයෙන් දේශනා කළා. අල්ප ලක්ෂයක් මෙතුණිය එම කුසල ඡන්දයෙන් කුසල වීරියෙන් කුසල චිත්තයෙන් කුසල හේමාන්තන නුවණින් සිද්ධ කරගෙන ආව ඒ මහේසාක්කේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් භවයක් භවයක් පාසාම දානපති කෙනෙක් නින් පාරමී පුරාගෙන ආවා. ඒ අතරතේ මේ මහා භද්‍රකාල්පයේ තුන්වෙනි වරට ලෝපාල වූ කාශ්‍යප සරුවක් ප්‍රසාසන කාලයේදී බර්ණස් නුවර සිටී කියන කපී රාජ්‍යරුවන්ගේ දේවියන් හත් දෙනාගෙන් හත් දෙනා වෙලා ඉපදී සිටියා. ඒ කාලේ තුමේගේ නම සඳහන් වෙන්නේ සංඝ දාසී කියලා. සමනී සමන බුද්ධාතේ භික්ඛුනී භික්ඛ දායිකා ධම්මාචේන සුධම්මාචේ සංඝ දාසීති සතුනා කියලා ඒ දූරු හත් දෙනාගේ නම් සඳහන් වෙනවා. ඒ හත් දෙනාම අපේ බුද්ධ ශාසනයෙහි ඥාන දැක්ක හත් දෙනෙක්. එයින් හත් දෙනා සංඝදාසී. මේ හත් දෙනාම එවකට පරමාචාර්ය 20000ක් තිබුණා. 20000ම කුමාරී බඹසර හැසිරෙමින් බුදුපාමොක් සංගරවනට චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍යාදීන් උපස්ථාන සැලසෙමින් අප්‍රමාණ කුසාදස් කරගත්තා. එයින් නැවත දෙවොල්ලම උපන්නා. අපේ බුද්ධ ශාසන කාලයේදී මෙතුමිය මගධ රටේ බග්ගේ නගරයේ මෙන්නක සිටු පවුලේ උපන්නා. ඒ කාලේ මගධ රටේ හිටිය අමිත භෝගී සිටුරු පස් දෙනෙක්. මෙන්දක කාසවලිය, ජෝතිය, ජාතිල පුන්නක කියලා. එයින් මේ මෙන්දක සිටුවරයා කියන්නේ විසාකාවගේ මුත්තෙනුවෝ. විසාකාවගේ පියා ධනංජය සිටුවරයා. මම සුමනා දේවි. ධනංජය සිටුවරයාගේ පියා මෙල්ලේ සිටුවරයා. මම චන්ද්‍රපත් මාසුකු දේවිය. මේ පවුලේ හිටියා පුණ්‍ය ඉරිදිවන්තයන් පස් දෙනෙක්. මෙල්ලේ සිටුවරයායි චන්ද්‍රපත් මාසුකු දේවියයි ධනංජය සිටු පුත්‍රයයි එම සුමනා දේවි සිටු කුමාරියයි හතර දෙනාගේ 16 කිටි අකුන්නේ කියලා පස් දෙනාට ඉරිදි පහක් තිබුණා. මෙන්නක සිටුවරයා ස්නානයේ කොට අහස දිස බැලුවාම සුවඳ රත්හැල් මේ වර්ෂාවක් ඇලා වී ගබඩාවල් එක රාත් දෙකේ පණ අස්කිරිලා. එතුමාට කුඹුරු වකුඩන් අවශ්‍ය නැහැ. වී අවශ්‍ය වේලාවට ස්නානයේ කොට අහස දිස බලනවා. එන සිටු දේවිය හා නැලියකින් බතක් සම්පාදනය කොට මුළු ජම්බුද්දීප වාසීන්ද බද්දදා දුන්නත් බත් අවසන් වෙන්නේ නැහැ පිළිඳු වෙන්නේ නැහැ ඒ එතුමියගේ කුණීර්ගියක්. ඒ දෙන්නන් එකම පුතා ධනංජය සංකාවුණු 1000ක් ඇති පසුම්බියක් අරගෙන ජම්බුද්දීප වාසීන් 100 200 දෙදා දුන්නාට ඒක කහවණුවක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ එතුමාගේ කුණීර්ගිය. එම සුමනා දේවී සිටු කුමරියේ වී කිඹක් අරගෙන මුළු ජම්බුද්දීප වාසීන් ලාභ දෙනාට බෙදා දුන්නත් වී කිඹෙන් එක වී ඇටයක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ හතර දෙනාගේ 16 කෙටියක් කුඹුරට සීසාන්ද කුඹුරට දැක්සාම එක නඟුල් පාරක් පානකොට නඟුල් පාරවල් හතක් හතක් බැගින් 14ක් වැඩිපුර සීසෑලෙනවා. මේ විදිහට මහා පුණ්‍ය ඍජුවන්තියන් පත්මිනේකේ පවුලේ හිටියා. ඒවා නිකන් ලැබුණා නෙමෙයි. හේතුක ඵලයක්. ඒ කියන්නේ කාශ්‍යප ශාසනයේට අපේ ශාසනයේට අතර කාලේ බරණැස් නුවරේ කියා සිටු පවුලක්. සිටුවරයා රාජසේවයට යනකොට පුරෝහිත බ්‍රාහ්මණයාගෙන් යහව අනාගතයේ රටට සුභාසුභ පලාපල කොහොමද කියලා. අග්‍ර පුරෝහිත කුමාර කිව්වා තුන් වාරුද්දක් ජීතන මුළු ජම්බුද්වීපයේ දුරුදිස්සයක් ඇති වෙනවා කියලා. නිසා මේ සිටුවරයා තිබුණු තාක් ධනෙ වියදම් කරලා ලක්ෂ ගණන් කුඹුරු යායවල් අස්වද්වල විශාල ප්‍රමාණයක දී ගබඩා කෙරුවා. ඊ ගබඩාවල් 1250ක්ම ටැස් ගැදුවා. තවත් මේ කියන ඒවා කලකෙදී 60 70 80 අල්ලන විශාල කල දේරම් වල තැන්පත් කළා. මේ රතු කොටු වල තැන්පත් කළා. යෙදිත් මේ පලාහලයට කළා. කොළවේ ලින් කනලා ලින් වල තැන්පත් කළා වී මේ දුර්භික්ෂයට උරුතු දෙන්නේ. මේ මත කාලයේ දුර්භික්ෂයාව ඉතින් මුළු මහත් ජම්බුද්දීපේම දුර්භික්ෂයෙන් පීඩිත වුණා. රජවාසලකයි සිටුමාලිගාවේ සිළු දෙනාටයි බත සැපයුනේ සිටුමාලිගාවෙන්මයි. කාලයක් ඇවෑමෙන් ඒ වී අහෝසි වෙන්න ඉවර වෙන්න ගියා. සිටු ගෙදර දාස්කනන් සේවක සේවිකාවන් හිටිය ඇත්තන් ලිකවා දරුවෙනි දැන් ඉතින් ඉදිරියට ජීවත් වීම සඳහා කැලෑවල ගිහිලා කැලෑ කොළාරි අනුභව කරලා යම් කාලයක ආමත් දෙන්න කියලා පිටත් කරලා එක දවසක් හරියටම ඒ පිඹිච්ච වී ගබඩාවල් ඔක්කොම කවෝසී වෙලා ඉවර වෙලා වී ලින් වී කල්දේනම් ඔක්කොම ඉවර වෙලා විස්වල පිළිච්චේව සූරල සූරල අරගෙන ඒවත් පාවිච්චි කරලා අන්තිමට තුරුනේ එකම හා නැලියයි ඒකත් ඒ සිටු දේවිය කලයක දාලා හංගල තිබිච්ච එකක්. ඉතින් සිටුවරයා කාර්යසේවයේ පිටින් ඇවිල්ලා කාද බොහොම බඩගිනි මොනවද තියනවාද කියලා. පිටුවත් ඉදේය මම අංගල තියෙනවා ආනලියක් අපි ඒකවත් අද හදාගමු කියලා ඒ බත හැදුවා. ඒ වෙනකොට අභ්‍යාසක් තිස්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩි සිටි පසේ බුදු කෙනෙකුන් වහන්සේ ජීවයෙන් බැලුවා කොතෙන්ද ගියොත් අද දාන ලැබෙයිද කියලා. මුළු ජම්බුද්දීපේ මේ ඒ වෙලාවට ආහාරයක් කොතනකවත් නැහැ. මේ සිටු ගෙදර තමයි තියෙන්නේ. බැලුවා ශ්‍රද්ධාව තියනවාද මේ දාන දෙයිද? බැලුවාම ශ්‍රද්ධාව තියෙනවා. ඉරිදියෙන් ඇවිල්ලා පෙනී හිටියා. සිටුවරේ අත හොදාගෙන කලියට අත තියන් ඉස්සර දැක්කා. පුදුම සන්තෝෂයක් ඇති වුණා. තමන්ගේ බඩගින්න අමතක වුණා. කල්පනා කළා මම මේ ආහාර අනුභව කිරීමෙන් එක වේලක බඩගින්න නැති වෙන විතරයි. මේ තින්කටක් උතුමන් වහන්සේට දුන්නොත් මට කල්ප කෝටි ගණන් සම්පත් ලැබෙනවා. ඒ නිසා මගේ කුසගෙන්නට ස්තුති වේවා. මම මේක පූජා කරනවා කියලා තමන්ගේ කොටස ගිහින් පූජා කළා. පූජා කළා ප්‍රාර්ථනා කළා ස්වාමීනි මේ පිනේ දෙලින් නිවන් දකින්නතුරු සතර වසනතුරු දුරුදිස්ස බයක් සම්මුඛ නොවේවා. විස්නානේ කොට ආහසදස බැලුවාම සුවඳ රත්යන් මේ වර්ෂාවල් නැලා මේ ගබඩාවල් 1250 කිරේවා. මේ ඥාතියේ පිරිස මත මෙසේම ලැබේවා මතු අනාගතේ ඔබ වහන්සේලා ආબોධ කරගත් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ ආબોධ වේවා කියලා ප්‍රාර්ථනා කළා. මේක දැක්ක සිටු දේවිය. සිටු දේවිය තමගේ කොටස පූජා කළා. සිටු පුත්‍රයා සිටු පුත්‍රයාගේ බිරිඳයි 16යි පස් දෙනාම පූජා කළා. දැන් ආනලියේ බත් ඔක්කොම පසේ බුදුරජාන් වහන්සේගේ පාත්‍රේ. පස් දෙනාම තම තම අභිමත පැතුම් පැතුවා. පසේ බුදුරජාණන් වහන්සේට මේ අනුදෙනාගේ පින මහත්ඵල වෙන පිණිස වාසා දෙකකින් අනුමෝදනා දෙසලා දෙලිතෙනීම අහසින් වැඩියා. මේ පිළිසෙට උපුරාණ ප්‍රීතියක් සන්තෝෂයක් ඇති වුණා. සිටුවරයා කුසගින්නේම ඇල වුණා. නිින්දක් ගිහිල්ලා නිින්දෙන් අවදි වෙලා ආවා. සිටු දෙවියකින් අර බත සාපයාපු හැලියේ දම් කුඩේවත් වෙනවද බලන්න බොහොම වැඩ ඉන්නේ කියලා. සිටු දේවයෝ සෝදලා අත්හැරලා තිබුණේ නම් සිටු දේවයෝ බොහොම කීකරුයි. කවදාකවත් නැtei කියන්නේ බැරි කියන්නේ නෑ. හොඳයි මම බලන්නම් ස්වාමීනි කියලා ගිහින් අර ඇලිය වහලා තිබුණ එක ඇරලා බැලුවා. පුදුමේ කියන්නේ හරියට සමම් පෙච්ච මලක කොළුවාගේ සුවඳ විහිදුවන බත් පිළිලා තිබුණා. ගෙදර සිටියේ සීල දෙනාට කැම බෙදලා දුන්න ගන්න ගන්න හැන්ද පෙරේනවා. අසල් ගැතියන්වත් හදගෙදරටත් දාන ආහාර දුන්නා. මුළු ජම්බුද්දීපේම දුර්භික්ෂ බය අවසන් වෙනතුරු මේ බත් හැඩි අවසන් වුණේ නැහැ පිළිුණුනේ නැහැ මෙලවම කරන කුසලයන්ගේ මෙලව ඵල විපාක ලැබෙන හැටි මේකට කියන දෙක්ක ධම්ම විපාකය කියන. සාන්දෘෂ්ටික විපාකය කියන. මේ තුපස් දෙනාම ওই විදිහට ඒ කාලේ බොහෝ කුසල් කරගෙන දෙව්ලෝ ගියා. බුද්ධාන්තරයකට ආසන්න කාලයක් දෙව්ලොව ඉඳලායි මේ ජනපදයේ පහළ වුණේ. මගධ රටේ බද්දිය නගරේ. එයින් මෙන්දක සිටුවරයයි සිටු දේවියයි සිටු පුතයි සිටු පුතාගේ බිරිඳයි මේ හතර දෙනාම කලින් වගේම ඒ ඥාති සම්බන්ධතාවය ඇති වුණා. මෙන්දක සිටුවරයාගේ නම අප්‍රසිද්ධයි. එතුමාට මේ ළම ලැබුණේ දේශයට හේතුවකි. ඒ මොකද මේ මෙන්දක සිටුවරයා මාළිගාවක් හදලා ගෙරදෙන දවසේදී අටකිරියක් මානේ අතකෙලියක් වෙන්නේ අක්කර 32ක්. අක්කර 32ක් මානේ පිටින් පිට ගෑවෙන රත්තරන් බැටළුවන් පහළ වුණා. අශ්‍යන්තරන් උසයි මහතයි දෙගයි ඒ අශ්‍යන්තරන් විශාල බැටළුවන්ගේ කටෙන් ඕනෑම දෙයක් නැගිරෙනවා. මට කෑම දීම ඕනේ, ඇඳුම් ඕනේ, ආභරණ ඕනේ මොනවද ඉල්ලන්නේ? ඔක්කොම නැගිරෙනවා. කල්පෘක්ෂයක් වාගේ. ඒ නිසා තමයි මෙතුමාට මෙන්දක කියලා නම ලැබුණේ නිකන් නෙමෙයි. මෙන්දක කියන්නේ වැටලවන්න මමක්නේ. ඇයි මේ විදිහේ පුණ්‍ය විපාකයක් ලැබුණේ? විපාකයේ බුද්ධ කාලයේදී කරගත මහා පිනක විපාකයක්. විපාකයේ බුද්ධ කාලයේදී සිටුවරයෙක් සිටියා මේ සිටුවරයා හැදුවා බුද්ධ බුදුරජාණන් වහන්සේට සුගන්ධ ගන්ධ කුටියක්. එතුමාගේ නම අපරාජිත. එතුමාගේ දෑන කෙනෙක් සිටියා එතුමාගේ නම අපරාජිත. ඒ මාන මාමන්දි වෙන සිටුවරයා සත්පුරෝණයෙන් ගන්ධ කුටියක් කරවා පූජා කරන වෙලාවේ මේ බෑනනුව කිව්වා අනේ මාමේ මටත් මේ පිනේ කොටසක් ලබා ගන්න මා මේ ආසනියක් හදලා දෙන්නම් කියලා. බෑ බෑ ඉත දෙන්න බෑ මට මොනෑ කින්කම කිව්වා. ඊපස්සේ මේ බෑනනුව මොකද කරේ? ධර්මශාලාවක් ඇදුවා. ගම්මේ කුටියේ ඉදිරියෙන් දාස් ගානකට වාඩි වෙන්න පුළුවන් ධර්මශාලාවක් ඇදුවා. ඒ ධර්මශාලාවේ ධර්මාසනයේදී කකුල් වලට හැදේ රත්තරන් බැටළු. ධර්මාසනයේ කකුල් ඔක්කොම අතරම රත්තරන් බැටළු හැටේට හැදුවි. මෙන්න මේ කුසලයේ බලයෙන් මෙතුමාට මාලිගා පිටිපැත්තේ අතපිරියක් මානේ සත්කරම් බැටළුවන් දහස් ගණන් පහළ වුණා. ඉතින් මේක මහා පුණ්‍ය හෘදයක් කවදාකවත් අගරිතියක් නෑ මුළු සම්ප්‍රඥ පිරිලා ඉතිල්ලා ලැබුණා. ඒ චන්ද්‍රපත්මා සිටු දේවිය මේ අපේ දකුණු අතේ චන්ද්‍රලාංකනය වම් අතේ පද්මලාංකනය නිසානේ චන්ද්‍රපත්මා කිව්වේ ඔය විදිහට මහා පිං ඇති පවුලක් තමයි මේ විසාකාවගේ මෞපිය මුතුන් මිත්තන්ගේ පෙළපත. ඉතින් මේ විසාකාව එම ගණන්ගේ සිටුවරයාගේ සුමනා දේවිගේ පළමුවෙනි දරුවා. මේ දරුවා වයස 7 වෙනකොට ආයේ අපේ සරුවක්යන් වහන්සේ ලෝතුරා බුදු වෙලා චාරිකාවේ වැඩි. පළමු ගමනේදී 1250 රහතන් වහන්සේ සමගයි මේ රජගහනුවර බග්ගිය නගරයේ මේ ප්‍රදේශ තුල චාරිකා වැඩි. ඒ කියන්නේ අගතව දෙනම වහන්සේ ඒ දෙනම වහන්සේ සමග පරිදිව රහතෝ 250 දෙනයි උරුවෙල කාශ්‍යපාදී දහසක් රහතන් වහන්සේලායි. මේ තමයි 1250. ඒ ගමනේදී මෙන්නක සිටුවරයා පෙරහැරක් සංවිධානය කළා. ඒ පෙරහැරේ මුලතම ගියේ විශාඛා කුමාරිකාව. උන් කලස්සනගෙන හොදි අරගෙන කුමාරිකාවරු 500ක් දෙනෙක් සිටු කුමාරිකාවරු 500ක් දෙනෙක් සෝදානම් කරලා පෙර ගමන් යවලයි බුදුපාමොක් සංගරෝණ පිළිගත්තේ. එසේ පිළිඅරගෙන විශාල ධර්මශාලාව ඉදි කරලා බුද්ධත්වමුක සංග්‍රහණයේ වඩා හිඳුවලා බණ ඇසුවා. එදා ඇසූ ධනෙදී මෙන්නක සිටුවරයායි චන්ද්‍රපත්මා සිටු දේවියයි ධනංජය සිටුවරයායි සුමනා දේවියයි මේ සියලු දෙනාම විශාකා කුමාරිකාව ඇතුළු 500ක් කුමාරිකාවරුයි සෝවාන් මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. සෝවාන් මාර්ගඵල ලබන්න හත් අවුරුද්දේ තරම් වාසනාවන්තුනේ නුවණ දිනු කරගෙන සිටියේ නිසායි. පස්සේ සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය කියනවා දහසක් නැයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ගය කියලානේ. කුමක්ද මේ දහසක් නැයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ගය කියන්නේ? දහස් ආකාරයකින් සෝවාන් මාර්ගයේ ලැබෙන්න තියෙන එකයි. දහස් ආකාරයකින් එක ආකාරයක් තමයි කෙනෙකුට ආબોධ වෙන්නේ. අභිධර්ම ත්‍රිපිටකයේ ධම්මසංගමේ ප්‍රකරණයෙහි මේ දහසක් ණය විස්තර කරලා තියෙනවා. අට කතා තමයි ඒක පැහැදිලි කරලා තියෙන්නේ. දහසක් නැහැ වෙන්නේ මෙන්න මෙහෙමයි. ලෝකෝත්තර මාර්ගයේ පද දෙකකින් කියනවා ශුන්්‍යත මග්ගෝ අපනිත මග්ගෝ කියලා. එවැගේම ලෝකෝත්තර ඥානය ශුන්්‍යත ඥාන අපනිත ඥාන කියලා දෙකට බෙදෙනවා. ওই ශුන්්‍යත ඥාන අපනිත ඥාන කියන දෙක දුක්ඛාපටිපදා දණ්ඩා විඤ්ඤා කියන එකයි දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා දෙකයි සුඛාපටිපදා දණ්ඩා විඤ්ඤා තුනයි සුඛාපටිපදා කිප්පා විඤ්ඤා හතරයි මේ හතරෙන් වැඩි වුණාම අටක් වෙනවා පටිපදා හතර හතරෙන් වැඩි නොවේ සුද්ධික මග්ග වශයෙන් තියෙනකොට සුද්ධික ශුන්්‍යත සුද්ධික අපනිත වශයෙන් වෙනකොට 2යි 10යි. ඔය 10 වැඩි වෙනවා විශේෂිතම ණය ක්‍රමයකින්. ලෝකුත්තරං ඥානං භාවේති ලෝකුත්තරං මග්ගං භාවේති ලෝකුත්තරං සතිපට්ඨානං භාවේති ලෝකුත්තරං සම්මප්පදානං භාවේති ලෝකුත්තරං විද්‍යාදං භාවේති ලෝකුත්තරං ඉන්ද්‍රියං භාවේති ලෝකුත්තරං බලං භාවේති ලෝකුත්තරං බුද්ධංගං භාවේති ලෝකුත්තරං සත්‍යං භාවේති ලෝකුත්තරං සමතං භාවේති ලෝකුත්තරං ධම්මං භාවේති ලෝකුත්තරං සංඝං භාවේති ලෝකුත්තරං ආයතනං භාවේති ලෝකුත්තරං ධාතුන් භාවේති ලෝකුත්තරං ආහාරං භාවේති ලෝකුත්තරං පස්සං භාවේති ලෝකුත්තරං වේදනං භාවේති ලෝකුත්තරං සංඥං භාවේති ලෝකුත්තරං චේතනං භාවේති ලෝකුත්තරං චිත්තං භාවේති කියලා පද 20කින් වැඩි වෙනවා එතකොට 200ක් වෙනවා 10 20කින් ඇදුණා 200යි ඒ දෙසියේ පටිපදා මේ මේ අධි මේ අධිපති ධර්ම හතරෙන් වැඩිනව 800ක් තියෙනවා. අධිපති අමිශ්‍රව 200යි අධිපති මිශ්‍රව 800යි එකතු වුණාම 1000යි. ඔන්න ඒ දෙයට දහසක් නැයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගයේ ඵලය මේ විසාකාවට වයස 7ේදී ආબોධ වුණා. එතින් මේ ස්වභාවයෙන්ම බුද්ධිමත් කෙනෙක්, කල්ප ලක්ෂයක් නුවණ දිනු කරගෙන ආව කෙනෙක්. ඒ වගේම පරිත්‍යාගයේ දිනු කරගෙන ආපු කෙනෙක්. ඒ නිසා මෙතුමියට හිතූ පැතූ සම්පත් පහළ වෙනවා. පසු කාලයක සවැත් නුවර වාසී කුසල් මහ රජතුමා බිම්බිසාර මහ රජුවන්ට ආරාධනයක් කළා ඔබේ රටේ අමිත භෝගී සිටුරු ප්‍රශ්නෙක් ඉල්ලුවා. මගේ රටට එක්කෙනෙක් දෙන්න කිව්වා. එයින් හොල්ලන්න බෑ මෙන්දක සිටුවරයා. ඒ වගේම ජෝතියේ සිටුවරයා පාකවලේ සිටුවරයා, පුන්නක සිටුවරයා, ඔයගොල්ලෝ මේ එවාගෙම ජටිල සිටුවරයා සලවන්න බෑ. නිසා මෙන්නක සිටුවරයාගේ පුත්‍රයා වන ධනංජේ සිටුවරයා ගෙන ගන්න පුළුවන්. නිසා මේ බිම්බිසාර මහරජුරෝ ධනංජේ සිටුපවලට සවැත් නුවරට යන්න නියම කළා. ඉතින් ධනංජේ සිටුවරයා මේ සිටු දේවිය සිටු දේනියන් ඒ කියන්නේ විසාකාවගේ නැගින කෙනෙක් කියන සුජාතා කියන ওই කවුරුත් එකතු වෙලා මෞඛ්‍යයන් වැඳලා සමුගෙන නැවත් නුවර බලා පිටත් වුණා. ඔය පිටත් වෙනකොට අසුන් ගව මහිස දාස දාසි මොනතරම් පිරිසක් ගියාද? මේ විශාල පිරිසට දවල් ආහාර ගන්න සිද්ධ වුණ සවැත් නුවරට යදුම් හතක් ගොඩ පිහිටි ප්‍රදේශයක. එතන ආහාර අරගෙන කල්පනා කළා දැන් මේසා විශාල පිරිස සවැත් නුවරට යනවාට වඩා හිට දැන් සමීපයි නේද? මෙතන අපි නගරයක් හදාගමු කියලා මහරජුරුවන්ගේ කැමැත්ත පරිද්දෙන් එතනම නැවතුම් ගත්තා. ඒ නැවතුම්ගත් ස්ථානයේට නම ලැබුවා සාකේත කියලා. ඒක දැන් විශාල නගරයක් වුණා. මේ විසාකාවගේ මව්පියන්ගේම නගරය. මේක තමයි සාකේත නගරය. සතු කාලික කාලකාරාම සූත්‍රයේම දේශනා කළේ සාකේත නගරයනේ. ඉතින් මෙන්න මේ සාකේත නගරයේදී නිතර නිතර දම් පින්කම් කරමින් මේ විසාකාර ඇතුළු පවුලේ සියලු දෙනා නියම ආගමනුකූලව ජීවත් වූ අතර පුදුම සිද්ධියක් වුණා. විසාකාව තරුණියකටපත් වෙලා ඉන්න කාලේ එක දවසක් සිටු කුමාරිකාවන් එක්ක ගිය අචිරවතී ගංගාවෙන් නාන්න මේ සවැත් නුවර සාකේත නුවර හරහා තමයි අචිරවතී ගංගාව ගලන්නේ. අදත් ධම්මජීවිතයේ කෙනෙකුට දකින්න පුළුවන් පැවැත් නුවරේ අර පැරණි සිටු මාලිගාවකට ගොඩ වුණාම ඈත පේන අකිරවතී ගංගාව ගම් මේ ගලන ඇති. ඈතින් පේනවා. මේ ගංගාවේ නාලක බොහොම සැපදායකයි. එනිසා තමයි මේ කුමාරිකාවරු හැමදාම නෙමෙයි මාසිකට වරක් දෙකක් ওই ගංගාවේ නාන්න යන සිරිතක් තියෙනවා. මේ නාගන ගොඩරෙනකොට තව පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කියන්නේ හැඳුම් මාරු කරලා ඇඳගත්ත විතර විශාල වර්ෂාවක් පතනේ වුණා. ඒ වර්ෂා පතන වෙන නිසාම ගංගාවල් අයිනේ තියෙනවා අම්බලන් වාගේ නැවතුම් පොළුවක්. ඉතින් ඉතින් අනිත් කුමාරිකාවරු වේගෙන් දුවන්න පටන් ගත්තා. මේ විසාකාව දිවෙන දැත් දෙමිතෙනි තමන් යන ගමනින් ඇතෙක් වාගේ බොහොම සාන්තව ගමන් කළා. ඒ දවසේදී සවැත් නුවර වාසී නිගාර සිටුවරයාගේ නියෝජිත පිරිසක් අට දෙනෙක් බ්‍රාහ්මණ යෝධ ගමින් ගම ගමින් ගම ජනපදයෙන් ජනපද ඇවිදගෙන යනවා නිගාර සිටුවරයාගේ පුත්‍රයා වන පූර්ණ වර්ධන සිටු පුත්‍රයාට සුදුසු කුමාරිකාවක් හොයන්න. කුලයෙන්, ධනයෙන්, ජාතියෙන්, වංශයෙන්, රූපයෙන් හැම දෙයකින්ම සුදුසුෙක් හොයාගෙන යනවා. ඒ අට දෙනා මේ අම්බලමේ හිටිය. මේ අම්බලමේ ඉන්නකොට මේ අත්තන්නේ තේරුණා අනිත් කුමාරිකාවරු ඔක්කොම දිව්වා. මේ කෙනෙක් දුවන් නැතුව තෙමි වේදවා. හැබැයි පැවැත්මෙන් හරි සාන්තයි. කෙනෙමින් වැඩි උසස් නෑ මෙතෙක් නෑ. වැඩියෙක් මහත නෑ කුඩාක් නෑ. ඒ වගේම වැඩියෙන් සුදුත් නෑ කළුත් නෑ. බොහොම සංසුන් ඉරියව්වෙන් එනවා. කිසිම බයක් නෑ වැස්සෙන තෙමි තෙමි වේදවා. ඉතින් ඒ වෙලාවේ මේ ඇත්තෝ පරික්ෂාකාරයේ හිටිය එනකම්ම ආවට පස්සේ ජත කුලේ පටන් එස දක්වා කුමාරිකා දිහා බලලා පංච කල්යාණ සම්ප්‍රත්‍යයන කියන හැටි තේරුම් ගත්තා. එන් අත්ති කල්යාණේ දකින්න නැති නිසා කතා කරන්න ඕනේ කියලා වචනයක් ප්‍රශ්න කළා. පංච කල්යාණ කියන එක මවවරු හොඳින් අහලා ඇති. හේත කල්යාණය, සමි කල්යාණය, වගේම අත්ති කල්යාණය, මාස කල්යාණය, වයෝ කල්යාණය කියලා කල්යාණ ධර්මතා පහක් කියනවා කාන්තාවගේ රූප සම්ප්‍රත් බබළුවනේ. ඒ කාමිතුමියගේ ශරීරයේ පිහිටා තිබුණා. හේස කල්යාණේ කියන්නේ දැන් නාල ඉවර වෙලා ඉස්සතා කියලා ගත්තේ නැහැනේ දෙපතුල දක්වාම දිග. මොළේ පිළ කලමක් වගේ බොහොම නිල වර්ණයෙන් දිලිසෙනවා. ශරීර කල්යාණේ බොහොම ලස්සන සිරුරක්. ඒ කියන්නේ අඳුරු කාමරයේ ගිහින් යනනම් දොළොස් ශ්‍රීණක් මානේ එළිය වැටෙනවා ඒ ශරීරයේ තියෙන පැහැපත්කම නිසා. ඒකට කියන්නේ සුවන්න සාම ආදි වශයෙන් නමක් භාවිතා කරනවා රත්තරන් පාටයි එවාගෙන දිලිසෙනවා. එතනයි කෙනෙකුයි. දන්ත මේ අත්තිකල්යාණි කියන්නේ දත් පෙළ. උස් නැති මිටි නැති පිළියේ පෙළක් වාගේ මුත්‍යාට පෙළක් වාගේ ලස්සන දන්ත පන්තිය. මාංශ කල්යාණි කියන්නේ දෙතොල. දෙතොල හරියටම බඳුවාද මල් පෙට්ටක් වාගේ සතු පාටයි. බුලත් හපලනේ ස්වභාවයෙන්ම රතු පාටයි. බොහොම සුඛසිතයි. මුරුබි. වයෝ කල්යාණ කියන්නේ අවුරුදු 120ක් ගියත් වාස 16 කෙනෙක් වාගේ තමයි කාටත් දෙන්නේ. ඉසකෙස් ගහක් ඉදෙන්නේ නැහැ, සලකරල්ලක් හැදෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් ඒක ඉතින් ඉදිරියටයි දැනෙන්නේ. පස්විනේ බ්‍රාහ්මනෝරු කතා කළා දරුව මේ අනිත් පැත්ත ඔක්කොම දුවගෙන මොකද ඔබ තැනි තැනි ආවේ? ඔබට ගෙවන්න පුළුවන්කම තිබුණා මොකද අලසද? ඉතින් කිව්වා නෑ මාමේ මම අලස කෙනෙක් නෙමෙයි. මට ඇතෙක් පස්සෙ උනත් දුවන්න පුළුවන්. දුවන එක අපංකමක් නෙමෙයි. මං යන්නේ තරුණ කුමාරිකාවක් දුවන එක අරඩදායකයි. මොකද මම විකිණිය යුතු භාණ්ඩයක්. මා දෙමව්පියන් සතු විකුණන්න තියෙන භාණ්ඩයක් වෙන දෙයක්. මං යම් විදියකින් වැටිලා අතක් පයක් තුවාල වුණා නම් ඉස තුවාල වුණා නම් මොන තුවාල වුණා නම් කලල් හැදුණා නම් අර භාණ්ඩයක් කලදුනාම අගේ නැති වෙනවා වගේ මගේ අගේ නැති වෙනවා එතකොට ඒක මගේ මව්පියන්ලයි පාඩුව ඒකා මං දුවන්නේ පරිද්දෙක් දුවන එක සුදුසු නෑ කාන්තාවක් දුවන එක සුදුසු නෑ ඒක අශෝභනයි ඒක නිසා මං දිව්‍ය නෑ කිව්වා මේ තෙමනට කමක් නෑ තෙමනේ ඇඳුම් මට හොදාගෙන වේලා ගන්න පුළුවන් එතකොට මේ ඇත්තෝ තේරුම් කරගත්තා කතාවක් බොහොම මිහිරි, බොහොම ප්‍රසන්නයි, බොහොම මිහිරි කටහඬයි. Tamanගෙන ආව මල් වැඩමක් හරේ කැලැන්දුවක්. මෙන්න මේක තමයි ධාරක පරිග්‍රහණය කියන්නේ. කුමාරිකාවක් ලින් කරගත්තා. දැන් ඉතින් කුමාරිකාව ග්‍රහණයකට අහු වුණානේ ධාර්මිකව. ඉතින් දෙමව්පියන්ගේ පණිවිඩයක් හැදියා මට දැන් රතියක් එවන්නයි කියලා. දැන් පයින් යන එක සුදුසු නැහැ. Taman දැන් එක්තරා ගරුත්වයකටපත් වුණා. දෙමව්පියන්ගේ ගරුත්වය රකින්නට ඕනේ. නිසා යාන වාහන ගෙන්නගෙන වාහනයකින් ගෙදර ගියා අර පිරිසක් ගෙදරට ඇවිල්ලා මව්පියන් සම්මුඛ වෙලා සියලු තොරතුරු සාකච්ඡා කරලා තීරණාත්මක විනිශ්චයකටපත් වුණා. ඒ අතරේ මේ විසාකා මාතාවගේ මව්පියෝ දෙන්නා බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙලා සියලු විස්තර ප්‍රකාශ කළා. මේ විදිහට අපේ දියණිය නිගාර සිටුවරයාගේ නිවසේට සම්මත කරන්න යෝජනා කරන්න යෙදුණ සුදුසුදි කියලා. බුදුරජාණන් වහන්සේ නුවණින් බලා වදාරලා අනුමත කළා. ඒ මොකද? නිගාර සිටුවරයයි සිටුපවලේ සියලු දෙනායි බෞද්ධෝ නෙමෙයි. ඒ ඇතු නිගන්ත නාථ පුත්‍රයන් වදාන අය. නමුත් මේ විසාකාව සදා බෞද්ධ කුමාරිකාවක් නිසා එතෙන්ද ගියාම මේ පවුල ඔක්කොම සැබෑ බෞද්ධයන් වෙනවා. ඒකට කරුණු දෙදෙනවා. ඒ බව දැනගෙන නනුමත කළා සුදුසුයි කියලා. ඒ යනුව විවාහ ජීවිතම තීරණාත්මක වුණා. හැබැයි මාස 4ක් තියෙනවා ඒ නියමිත සුබ දවස එනතුරු හිඟාල් සිටුව පවුලේ සිළු දෙනාමයි එවාගෙම කොසල් මහ රජුගේ මැතිය මෙතුරු ඔක්කොම ගියා මේ මංගල උත්සවය සඳහා සාකේත නගරෙට ගිහින් මාස 4ක් මේ ගත කරන්න ලැබුණා. මාස හතරක් මුළුන්නේ ඒ සීලුම දෙනාට ප්‍රණීතව කැම බීම අවශ්‍ය සීලු පහසුකම් සැලසලා දුන්නා. සතු රජතුමා කිව්වා දැන් අපි ඇවිල්ලා මාස හතරක් වුණා. අපේ රාජකාරි බහුලයිනේ. මේ මංගල කටයුතු ඉක්මන් කළොත් හොඳ නේද? ඒ වෙනකොට උත්තර සමාවුනේ නිකන් නෙමෙයි. මේ ධනංජේ සිටුවරයාට අවශ්‍ය වුණා තමන්ගේ දියණියට ඒ කාලේ කාටවත් නැති පළඳනාවක් හදලා දෙන්න. ඒ පළඳනාව හැදීමේ ප්‍රමාදය තමයි මාස හතරක් වුනේ. ඒ මහා ලතා පසාදනයේ තියෙන පළඳනාව අතුන් පස් දෙනෙකුට කාය බලය තියෙන කෙනෙක් නිසා වෙන කෙනෙක් දරා ගන්න සමර්ථ නැහැ. මේ විසාකාවස හතර දන් දීලා දන් දීලා කාය බලය ලැබෙන පින්කම් කළ තිබුණා. අතුන් පස් දෙනෙකුට සමාන කාය ශක්තියක් මෙතුමියට තිබුණා. ඒ කියන්නේ කුඩා ඇතුන් කාලාවක තියෙන ඇතකොට තියෙන මැදුම් පුරුෂයන් 10 දෙනෙකුගේ කාය ශක්තිය. ඇඳුම් තත්ඥය කියන්නේ මැදුම් පුරුෂයන් 50ක් වෙනකොට සමාන කාශාප්පිය විසාකාවගේ ශරීරයේ පිහිටා තිබුණානේ. එමත් නිසාද දානමය තින්කමේ අනුභවයයි වීර්ය පාරමිතාවේ අනුභවයයි. ඒ නිසා මේ මහලතා ප්‍රසාදනේ නිමාවටපත් වූ දවසේදී සුබ නැකතකදී මංගල උත්සවය සිද්ධ වුණා. ඒ දවසේදී විසාකාවගේ දිනේ මහිමේ කොච්චරද කියනවනම් විසාකාවට අවශ්‍ය සීලෝම සම්පත් පරිත්‍යාග කළා දායාද වශයෙන්. එපමණක් නෙමේ විසාකාව යන තැන යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණොත් නිශ්චය කිරීම සඳහා විනිශ්චය මණ්ඩලයට අට දෙනෙක්ද පඬිතුවරු පිටත් කෙරුවා. දැසේ දස් කම්කරුවන් ඇතුන් අශ්වයන් එවාගේම සේනා පිරිවර සහිත පිටත් කළා. විසාකාමගේ පිනේ බලය නිසා ත්‍රි දෙන්නම 60000ක් දුවගෙන පැනගෙන ආවා කියනවා ගවදාලෙන් පැනගෙන විදිහ. ඔය විදිහේ මහා පුදුම ආශ්චර්ය ගමනක් විවෘත මංගල රථයෙන් තමයි සවැත් නුවරට ආවේ. සවැත් නුවරට ඇවිල්ලා එදා දවසේදී පුදුම දේවල් සිද්ධ වුණා. විසාකාවගේ පිරිස අතරට ගර්භණීවේ සිටිය ආජානීය අස්ව වෙළඹගත දරුවෙක් පැටියෙක් උපන්නා. ඒ දාසේ විසාකාව තමන්ගේ සේවිකාවන් එක්ක ගිහිල්ලා මේ අස්ව දේනුව නාවලා පැටියා නාවලා පහසුකම් සැලැස්සුවා. ඕක තමයි විශේෂ සිද්ධිය. කවදාම මුදාරි සිටුවරයා කියන අපේ ආර්යයන් වහන්සේලාට දානයක් කියනවා දාන දෙන්න දාරෝ කියලා. විශාකාවදීන් බැලුවාම ආර්යයන් වහන්සේලා කියලා හිතාන්නේ රහතන් වහන්සේලා කියලා. නෑ නිර්වස්ත්‍රය නිගන්ඨව 500ක් කියලා. මේ විශාකාව පිළිකුල් කළ ආපසු ගෙදර ගමන් සාමරේට ගම මාලිගාට ගොඩ වුණා. එයින් මේ නිගන්තයන් කලබල වෙලා කන්නේ බොන්නේ නැතුව යන්න ගියා සීසීකට මොකටද මේ මිසදුරු ගෙදරකින් කුමරියක් ගినాවි කියලා. ඒගොල්ලෝ කියන්නේ බෞද්ධයන්ට මිසදුරු කියලා. ඉතින් මේ නිගාරු සිටුවරයාට එක මහත් ලැජ්ජාවක් වුණා නමුත් ඔකොත්ම කිව්වේ නැහැ. ඊළඟ දවසේදී උදේ වරුවේ සිටුවරයා අනුභව කරමින් ඉන්න විසාකා පිටපැත්තෙන් පවන් සැලමින් ඉන්න. හින්ද පාටක ස්වාමීන් වහන්සේ නමක් ගෙනදුලේ කෙනෙක් හිටියාම විසාකාව දන්නවා මේ ගෙදරින් කිසිවක්ම දෙන්නේ නැති බව. විසාකාව තමන්ගේ ආර්යයන් වහන්සේට කියවා ස්වාමීනි අතිච්ඡත බන්තේ කියලා. ඒ කියන්නේ එතනින් යමක් නොලැබෙන හැටි ඇගෙවුවා. ඒකට තවත් වචනයක් කිව්වම සිටුවරයක් තිබුණා. අම්මා කම්මාතුලෝ පුරාණම් බුඤ්ජති අතිච්ඡත බන්තේ කියලා කිව්වා. අපේ මාමන්දි පුරාණේ අනුභව කරනවා ඔබ ආස වෙන තැනකට වඩින්න කිව්වා. මේකට සිටුවරයා මහත්සේ තිබුණා. පුරාණ අනුභව කරනවා කියන්නේ ඒ තැනත් හිතාගත්තේ වෙන තේරුමක්. පුරාණයේ කියලා වචනයක් කියනවා අසුතියකට. අසුති අනුභව කරනවා කියන ගේමින් දොස් කිව හැටියට නිගාර සිටුවරයාට වැටුණේ. හේන් තියාගෙන මහත් කෝපාවිෂ්ඨව විසාකාවට සර්ජනාත්මකව වහා මේක දිනින් පිටත් වෙන්නයි කියලා. ඒකට විසාකාව කිව්වා හොඳයි මම පිටත් වෙන්න සතුටුයි මගේ පියාණන් වහන්සේ මගේ ප්‍රශ්නයක් ඇති වුණොත් නිශ්චය කරන්න නැනවත් මණ්ඩලයක් එවලා තියෙන අට දෙනෙකුගේ අන්න ගෙනලා ඔක්කොම විසඳලා දෙන්නයි ඊට පස්සේ මම තීරණය ගන්නවා කිව්වා. පස්සේ මේ නිශ්චය මණ්ඩලයක් හැදෙව්වා. කැඳවලා මුදාන සිටුවරයයි විසාකාවයි ඉදිරියේ මේ ප්‍රශ්නේ විසඳුවා. සිටුවරයා කිව්වා මේ විසාකා මට මේ වාගේ අපහාසයක් කළා පුරාණ අනුභව කරනවා කිව්වා. ඊට ඉරිකේ මන්නේ ඇවා මොකද්ද විසාකාවනේ මේ කියපු වචනේ තේරුම. ඉතින් කිව්වා මගේ මෑ පියා මේ මාමන්දි බොහෝම පිං ඇති කෙනෙක්. සතර බොහෝම දම් පිංකම් කරලා මහා සම්පත්තියන. ඒ මහා සම්පත්තියෙන් පුණාමය කියලා මං කිව්වේ. තරණය කරපු කුසලයේ අලුත් කුසලයක් කරන්නේ නැහැ කියන එකයි මම මේ දැනුම් දුන්නේ. නමුත් අසුචි අනුභව කරනවා කියන වචනේ නෙමෙයි කිව්වේ. පස්සේකින් නිවැරදි භාෂාව උපුණා. ඊළඟට කිව්වා විසාකාමියේ ගෙදර ආපු 16ම ගිනිපන්දන් අරගෙන මාළිගාවෙන් පිට වෙලා ගියා මගේ පුත්‍ර රත්නය ගැන කල්පනාවක් නැතුව අයින් වෙලා ගියා. ඒක ලොකු වරදක් කිව්වා. තාපි නිකේ මංගලයා මොකක්ද විසාකාවේ නිදා රාත්‍රියේ පිට වෙන්න හේතුව කියලා. කිව්වා මං එනකොට මට බොහෝම ඇත්තෝ අස්සයෝ දව මහිෂයෝ ආවා. ඒ අතරේ ආජානීය අස්සු වෙලමකට පැටි එක් හම්බුණා එදා. මේ මගේ මව්පියන් අපට උගන්වලා තියෙනවා අපේ සතුන් සැලකන හැටි. පෙළ දෙනක් පැටියක් දැම්මත් අපි ඒකට සැලකනවා කියන උපස්ථාන කළේම. ඒ අපේ පවුලේ පෙළ පෙතේ යුතුයකම්. ඒ නිසා මම 16 එක්ක ගිහින් ඒ වෙලම අස්වැලම නාවල පැටියා නාවල සුවඳ දුම් අල්ලලා නැෂ මඳුරුවන්ගෙන් පීඩාන වෙන්නේ සතුරු මේ අවශ්‍ය දුම් දස්වල අපි ඇත්තන් ආරක්ෂා කළයි දුන්නේ ඒකයි දා රාත්‍රියේ පිට උනේ කිව්වේ විලිකේ මණ්ඩලයේ කියලා බලන්න සිටුවරයේ ධාතුයන් විසින් කරන් තියෙන දෙයක් මේ ස්වාමීදී මේ කලාවේ කොච්චර විහෙතමානී ගුණයක්ද කොච්චර ආදර්ශනාත්මක දෙයක්ද ඒක වරදක් නෑ නේ කිව්වා. පස්සේ කිව්වා ඊට වඩා බරපතල දෙයක් වෙනවා මගේ හිත ලෝක මහා රැව් දෙනවා. ඒ මොකද්ද? එදා විවාහපත් වෙලා මංගල උත්සවය කරන්න පෙර දවසේ හන්දෑවේ මේ විසාකාවගේ පියා මේ විසාකාවට යම්කිසි රහසක් කිව්වා. මං අල්ලපු කාමරේ මං හිටියේ මට මේක මහා කුතුහලයක් වුණා. රහසක් කියනගෙන කරුණ 10ක් කිව්වා. අන්තෝ වග්ගී නේ බහිනී හරිතබ්බෝ. දහයග්ගේ අන්තෝන තව එකේතබ්බෝ. දදන්තස්ස දාතබ්බං. අදතන්තස්ස නදාදබ්බං. දදන්තස්සාපි අදතන්තස්සාපි දාතබ්බං. සුඛං නිසීදිතබ්බං. සුඛං බුද්ධිතබ්බං. සුඛං නිපජ්ජිතබ්බං. අන්තෝ දේනතා නමස්සිතබ්බා අබ්බි පරිචරිතබ්බා කියලා මේ කරුණ 10ක් මට ඇහුණා කියලා. මට ඒක සැකයි මොකක් මේ රහස කියලා. පස්සේ නිච්චේ මණ්ඩලයේ එකක් එකක් ගානේ සාකච්ඡා කළා මොකක් මේ සාකාවෙන්නේ ඇතුළත ගිනි පිට දෙන්න එපා මගේ පියාණන් වහන්සේ හොඳ බෞද්ධයෙක් හොඳ ධර්මයේ දන්න කෙනෙක් එතුමා මට දුන්න ආවාදයෙන් මෙහෙමයි. ඇතුලේ ගිනි පිටට දෙන්න එපා කිව්වේ තමන්ගේ ගෙදර තියෙන අඩුපාඩුකම් ගැන ස්වාමියාගේ ස්වාමියාගේ දේමෝපියන්ගේ ස්වාමියාගේ සහෝදර සහෝදරියන්ගේ අඩුපාඩුකම් ගෙදර දොරේ අඩුපාඩුකම් පිට කියන්න එපා. ඒකම අගෞරවයක්. ඒකයි ඇතුළත ගෙන පිටට දෙන්න එපා කියන්නේ. පිටට ගෙන ඇතුළත ගන්න එපා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අනුන්ගේ ගෙවල් දොරවල් වල තියෙන අඩුපාඩුකම් අල්ලාප සල්ලාප දේවල් ඇතුළ ගෙදර කියන්න එපා. එවෙන් ඔවුනුව පිළිබඳව අප්‍රසාදිකම් ඇති වෙනවා. ඒකයි දෙවෙනි ආවාදය. දදන්තස්ස දාසත් බං කියේ මොකක්ද? අපේ ගෙදරින් යමක් ඉල්ලගෙන යනවා తాවකාලිකව කෙනෙක් ආපසු ගෙනත් දෙනවා. එවැනි කෙනෙකුට නැතුණත් දෙන්න පුළුවන්. ඒකයි ඒ තුන්වැනි. අද දන්තස්ස නදාතත් බං කියේ සමහර ඇති ඇති අය ඇති හැකි අය නැවත ගෙනත් දෙන්නම් කියලා යමක් ඉල්ලගෙන ගින් ආපසු දෙන්නල් දෙන්නේ නැහැ. එවන්නම් දැක්කත් ඒ අත්තන්නේ කිසිසේත් ආපසු දෙන්න එපා. ඊළඟට දදන්තස්සාපි අදදන්තස්සාපි දාතබ්බන් කිය මොකක්ද? ඒ කියන්නේ දෙන එක්කිනාටයි නොදෙන එක්කිනාටයි දෙන්නේ කිව්වේ. ඒ කියන්නේ දුක්පත් අය ඉදවා. ඒගොල්ලෝ ඉතින් ආත්ම ගරුත්වයෙන් කියන අපි ආපහු ගෙනත් දෙන්නම් කියලා යමක් ඉල්ලගෙන යනවා. ආභරණයක්, ඇඳුමක්, සැලඳුමක්, යාන වාහන ආදියක්. ඒගොල්ලෝ ආපසු නොදුන්නා. පරිත්‍යාගශීලීත්වයෙන් ඒක දෙන්න කිව්වා. ඒකයි මේ තුන්වෙනි මේ පස්වෙනි ආවාදය. සුඛං විසීතබ්බං කියේ ස්වාමියාගේ දෙමව්පියන් ඉදිරියේ ස්වාමියා ඉදිරියේ එයාට නගෞරවාමයට හැටේට වාඩි වෙලා ඉන්න එපා. මූණට මූණ හිටනට වාඩි වෙන්න එපා. එයාට ගරුත්වය කියලා සුදුසු ආසනයක වාඩි වෙන්න ඒකයි සුඛං විසීතබ්බං කියේ. සුඛං දුල්ලිතබ්බන් කියන්නේ ගෙදර දොරේ ස්වාමියාද දෙමෝපියෝද සේවක සේවිකාවන්ද වෙනත් වෙනත් ආදී කැම දීම ගත්තද සොයන බලලා එයාට අඩුපාඩුකම් සපයලා දීලා අන්තිමට තමන් ආහාර ගන්න. එතකොට බොහොම සැපසේ ආහාර ගන්න පුළුවන් අනිත්‍යයේ සංඝා සම්මාන සියල්ල සිදු කළ නිසා. මෙන්න මේකයි සුඛම් බුද්ධිතබ්බන් කියන්නේ. සුඛම් නිපාලිතබ්බන් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ gedara dore සිළු දෙනා නිදාගත්තට පස්සේ සොයා බලන්නට ඕනේ දොරවල් වහලද ජනෙල් වහලද පහන් නිමලද ආරක්ෂා සහිතද භාණ්ඩ තැන්පත් කරලාද කොහොම සොයලා බලලා නිසා තමයි සැපෙන් නිදා ගන්න සැපෙන් නිදාන්නේ එතකොටයි ඊළඟට ආවා අන්තෝ දේවතා නමස්කබ්බා කිය මොකක්ද සමන්ගේ ස්වාමියායි ස්වාමියාගේ දෙමව්පියෝ දෙන්නයි දේවතාවන් ඇතුළත සැලකන්නේ ඒ අත්යන් සමන්ගේ දෙමව්පියන් වැඳ වගේ වඳින්න පුරුදු වෙන්නේ ඒකයි අන්තෝ දේවතා නමසිතබ්බා. අභිපරිතබ්බා කියන්නේ මොකක්ද? දෙමව්පියෝ දෙන්න කියන්නේ ස්වාමියාගේ දෙමව්පියෝ දෙන්න ඒ ස්වාමියායි තුන් දෙනාව ගින්දරක් මෙන් හිතාගෙන ගින්දරෙන් අත පුච්ච ගන්නට වැඩ ගන්නවා වගේ වැඩ ගන්න. ඒ කියන්නේ බොහොම තේජස් ඇති දෙයක් හිතාගෙන බොහොම ගරුත්වයෙන් ප්‍රවේශයෙන් යතු ආශ්‍රය කරන්නේ. ඒ කියන්නේ හිත තලන්නේ නැතුව ජීවත් වෙන්නේ. නැත්නම් ඒක ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්නේ. මෙන්න මේකයි මගේ පියාණන් වහන්සේ මට එදා දුන්න ආවාද පන්තිය කියලා. ඉතින් කිව්වන් පස්සේ දැන් ඉතින් විසාකාව නිවැරදි. පිළිච්ඡේ මණ්ඩලයේ ප්‍රශ්න තුනෙන්ම නිදාස්ස බවට පිළිච්ඡය කළා විසාකා නිදාස් කෙනෙක් බවට. දැන් ඉතින් විගාර සුත්‍යර නිරුත්තර වුණා. ඊට පස්සේ විසාකාව කිව්වා මා සමග පැමිණි දැතිදත් සම්කරු සේවක සේවිකා ඔක්කොම ලෑස්ති වෙන්න මගේ බෞද්ධ දෙමව්පියෝ දෙමව්පියෝ මගේ බෞද්ධයෝ ඒ දෙමාපියන් වෙතට මං යන්නට ඕනේ. මක් නිසාද මම මේ මෙසදුට ගෙදර විතරයිලා මට දන් හැන්දක් පූජා කරගන්නේ නැහැ, බණපදයක් අහන්නේ නැහැ. මම හැබැයි බෞද්ධ දරුවෙක්. එවාගේ මට නිතර නිතර ආගමික වැඩ කරගන්න අවසර තියෙන්න ඕනේ. මගේ ගෙදර ගියාම මට අවසර තියෙනවා. ලෑස්ති වෙන්නයි ඔක්කොම කියලා කිව්වා. එතකොට ගංගාර සිටුවරයා බොහෝම සංවේගයට බයට තැතිගැනිලට පස්සලා කිව්වා දරුවෝ යන්න එපා. මං වරද පිළිගන්නවා. මගේ වරද මම පිළිගන්නවා. ඔබ කැමති හැටියට මේ මගේ ගෙදර තමන්ගේ ගෙදර කියලා හිතාගෙන කැමති හැටියට ආගමිකවත් පිළිවෙල කරන්න මම අවසර දෙනවා කියලා අවංකවම පැවරුවා. පස්සේ කිව්වේ එහෙනම් මං හෙටම දානයක් දෙන්න ඕනේ. බුදුපාමර 500ක් සංඝයාට මං හෙට දානයක් දෙන්න ඕනේ. ඉතින් නිගාර සිටුවරයා ඒක කොහොම අනුමත කළා. හැබැයි නිගාර සිටුවරයාගේ මේ සිද්ධිය නිගන්ඨයන්ට ආරංචි වුණා. නිගන්ඨයෝ නිගාර සිටුවරයාට කිව්වා හැබැයි මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මුණ දෙන්නේ මේපා හැංගිලා හිටියට කමන්නේ කඩතුරාවකින් හරි හැංගිලා ඉන්න මුණ නම් දෙන්න එපා. ඒ භවත් ශ්‍රමණ බවක් ගෞතමයන්ගේ තියෙනවා ආවට මේ මායාවක්. ඕකට අල්ලා ගන්නවා. ඒ වගේම මේ නිගාර සිටුවරයා කඩතුරාවකින් වහිලා ඇඟිලා තමයි එදා ගත කෙරේ. නමුත් බුදු ප්‍රාමෝක් සංගරෝණ ඒ දවසේ දානෙට පසුදිනේ පසුදින දානෙට වැඩම කරලා දම්වලඳලා අවසානයේදී ඉතින් මේ මිසදිදු ගෙදරක දාන දෙන නිසා මුසු අසල් වැටි බොහෝ විශාල පිරිසක් එක්සත් වුණා මේ පුදුමේ බලන්න. විශාකාව හැම දෙයක් ගැනම දක්ෂයි. ගෙදරදී සියලුම වතාවක් පිළිබඳව අධ්‍යයනයක් තියෙන නිසා ඒ වත් පිළිවෙත් සම්බන්ධ නිසිසේ උපදෙස් ගැනීම සියලු දෙනාලා වැඩ ගනිමින් දානමය කටයුතු තා මුතුන් ලෙස සම්පූර්ණ කළා. ධර්මදේශනයේ සරුවක්යන් වහන්සේම පැවැත්තුවා. දේශනාවසාන වෙනකොට නිගාර සිටුවා කඩතුණකින් ඇවිල්ලා හිටියට චේතනස්ථානයේ අවිද්‍යාව නැමැති කඩතුණෙන් ඇවිල්ලා තිබුණ නුවණවදි වෙලා ඒ බණපදය අහමින්ම අර මුලින් සඳහන් කළ දහසක් මයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. තවත් විශාල පිරිසක් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කළා. එවෙලා මේ කඩතුර දෙපැත්තට ජීවන කරගෙන දුවගෙන ඇවිල්ලා විසාකා බදාගෙන කිව්වා මේ මගේ අම්මා කියලා. මගේ අම්මාද පටන් කියලා පුදුම විදිහේ ආදරයක් ගෞරවයක් විසාකාව කෙරේ දැක්වුවා. එදා පටන් විසාකාට නමක් ඇති වුණා මිගාර මාතා කියලා. මිගාර මාතා විසාකාවට පළමුවෙන් ලැබිච්ච දරුවාටත් මිගාර සිටු මිගාර කියලා නම ලැබුවා. ඒ මොකද අර Taman නමර ගැලපෙන්නේ හැටියට. දැන් මිගාර මාතා කෙනෙක් වෙන්නත් ඕනේනේ. පළමුවෙනි පුතුණවන්ට මිගාර කියලා නම ලැබුවා. දැන් ඉතින් මේ මිගාර සිටුවරයාගේ නිවසේ විශාකාවගේ නිවෙස. විශාකාවගේ නිවෙසේ සිවුදිගින් ලද්දේ සංඝයාට සංපකුණක් දන්සලක් වාගේ වුණා. විශාකාවගේ නිවෙසේ 2000ක් භික්ෂූන්ට ආසන පනවලා නිතරම දම්පින්කම් පැවැත්තුවා. එක දවසක් මෙතුමිය බුදුපානොක් සංගරුවනට දානිත ආරාධනා කළ එදා පුදුම වර්ෂාවක් වැස්සා. ඒකට ඉන්න චාතුරු දීපක මහා මේඝ වර්ෂාව කියලා. මේ අන්තර කාලයේ අන්තිම වැස්සලු ඒකයි. ඒ සතර මහා දීපේට එකලෙස වටින වැස්සක් වහින දවස අන්තිමට වැස්සේදා. ඉතින් මේ වැස්සෙන් විලක්වත් දෙමෙන් නැතුව බුදුපාමොක් සංගරෝණ දානශාලාවට වැඩියා. ඒකට විසාකා පුදුම වුණා. එදා මෙතන මේ දාන දීලා අවසානයේදී කිව්වා ස්වාමීනි මට වරන් අටක් ඕනේ. බුදුරජාන් වහන්සේ වදාලා විසාකානි මේ තථාගතයන් වහන්සේලා වරන් දෙන ඇත්තෝ නෙමෙයි කියලා. නෑ ස්වාමීනි යමක් කැපනම් චතුආරමක් මට ඕනේ. මොකද්ද කියන්නේ? ස්වාමීනි මේ සවැත් නුවරට නානා දිසාභාගයෙන් ආගන්තුක ස්වාමීන් වහන්සේලා වැඩිහාම පින්දපාතේ යා යුතු නොයා යුතුන් දන්නේ නැති නිසා ඒවා දැනගන්න තුරු ආගන්තුක දානේ මම දෙන්නට ඕනේ. ඒක මට අවශ්‍ය ලැබේවා. සවැත් නුවරින් බැහැර වඩින ස්වාමීන් වහන්සේලාට කලක වේලාවට ගමන් පහසුකම් අවශ්‍ය බැවින් පින්ද පාපචාරියාවෙන් දානේ සපයා ගන්න ගියොත් කල් වේලා මදි වෙන නිසා ඒ ගමික ස්වාමීන් වහන්සේලාට දාන දෙන්න මට අවසර වුණා. කැලදානේ ආනිසංස 10ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ නිසා මට නිත්‍ය වශයෙන්ම සවැත් නුවර වාසී සංඝයාට කැලදානේ දෙන්න අවසර වුණා. සවැත් නුවර වාසී ගිලන් විසුණු වහන්සේලාට සත්‍රාය ආහාර පාන සපයන්න මට පුළුවන් නිසා ගිලන් වික්ෂූන්ට දාන දෙන්න මට අවසර ඕනේ. සවැත් නුවර වාසී ගිලන් වික්ෂූන්ට බෙහෙත් හේත් කලට වෙලාත් ලැබෙන්න ඕන නිසා ඒ ගිලන් වික්ෂූන්ට බෙහෙත් හේත් පූජා කරගන්න මට අවසර ඕනේ. සවැත් නුවර වාසී ගිලන් වික්ෂූන්ට ඕටන් කරන වික්ෂූන් වහන්සේලාට පිළිපාත කාර්යාවෙන් දාන හොයාගන්න කල් වේලා මදි වෙන නිසා උන්වහන්සේලාට දාන දෙන්න මට අවසර ඕනේ. එවාගේම සවැත් නුවර වාසී භික්ෂු සංඝයා වහන්සේට ගිය කලු මේ වස්තික සාතික චීවරයේ වැසිකලු පූජා කරගන්න මට අවසර වුණේ. සවැත් නුවර වාසී භික්ෂුණී සංඝයාට උදක සාතිකාසන ගියසලු ගියසලු පූජා කරගන්න මට අවසර වුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආශාසිකයා විසාකාවෙනි මොන විදිහේ අර්ථානි සංඛ්‍යාවක් බලාගෙන දෝයේ වරම් ඉල්ලන්නේ අවසර ඉල්ලන්නේ. ඉතින් එතුමිය කියවා ස්වාමීනි මම මේ වරම් ලබාගෙන මේවාට පෙරවිගෙන දම් පින්කම් කරන්න මෙන්න මේ අදිෂ්ඨානයෙන්ුයි. මගේ මේ සිව්පස දානේ ලබන ස්වාමින් වහන්සේලා ආයුෂයෙන් වැඩෙත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා ඥාණයෙන් වැඩෙත්වා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ඥාණයෙන් සමාධියෙන් සමාපත්තියෙන් වැඩෙත්වා අභිඥාවෙන් වැඩෙත්වා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලානුක්‍රමයෙන් අග්‍ර අමාමහ නිවන් සුව ලබත්වා කියන පැතුමින් මම මේ උපස්ථාන කරන්නේ. මට ආන්නේ ලැබෙනවා සමහර දවස්වල ඈත පළාත් වලින් ස්වාමීන් වහන්සේලා වැඩලා සවැත් නුවර ජේතවනාරාමයේට භාග්‍යතුන් වහන්සේගෙන් විමසෙනවා අපි එන්නේ අහවල් පළාතින් ඉඳලා. එහෙන් අහවල් අහවල් ස්වාමීන් වහන්සේලා අපවත් වුණා. උන්වහන්සේලා උපන්නේ කොහෙද කියලා අහනවා. බොහෝ සෙයින් බුදුරජාන් වහන්සේ පහදා දෙනවා ඒ භික්ෂුන් වහන්සේලා අපවත් වෙලා උපන්න නෙමෙයි. පහත් වෙලා පිරිනවන්තය වගේ. ස්වාමීනි මම ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ය. ස්වාමීනි ඒ පහත් වේ පිරිනවන්තය ස්වාමීන් වහන්සේ මේ සවැත්නුවට වැඩලා තියෙනවා. එහෙමයි වැඩලා තියෙනවා. එකවරන්නේ කීපවරක් යන්න තියෙනවා. ඒතකොට ස්වාමීනි මං හිතනවා ඒ රහත් වෙලා පිරිනවන්තය ස්වාමීන් වහන්සේ මගේ ආගන්තුක දානේ වළඳලා ඇති. ගමික දානි වළඳලා ඇති. මිත්‍ය කැල දානි ආදි වළඳලා ඇති. මගේ වැටසල්වක් හරි ලබාගෙන ඇති. නැත්නම් ගිලන් දානියක් ගිලන් දෙහෙත් දානියක් ලබාගෙන ඇති. අනේ සාදු සාදු මගේ පැතුම පරිද්දෙන් මගේ දානේ මගේ උපස්ථාන ලැබූ ස්වාමින් වහන්සේ කෙලස් නැසා අරිහත්ත්වයටපත් වුණා අනේ සාදු සාදු කියලා හිතනකොට මට අසීමිත ප්‍රීතියක් ඇති වෙනවා. ඒ නිසා පස්සද්ධිය ඇති වෙනවා. ඒ නිසා සමාධිය ඇති වෙනවා. සැපේ ඇති වෙනවා සමාධිය ඇති වෙනවා සමාධිය තුලින් මගේ සිතේ සතිපට්ඨාන හතර වැඩෙනවා සම්‍යක් ප්‍රදාන හතර වැඩෙනවා ඉදිපාද හතර වැඩෙනවා ඉන්ද්‍රිය ධර්ම පහ වැඩෙනවා බල ධර්ම පහ වැඩෙනවා බොජ්ජංග හතර වැඩෙනවා මාර්ගාංග හතර වැඩෙනවා ස්වාමීනි මෙන්න මේ බෝධිපාක්ෂ ධර්මයේ නැමැති ධර්මා ලංකාරය පිණිසයි මම මේ වරම් ඉල්ලාගෙන දම්පින්කම් කරන්න ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වහම බුදුරජාණන් වහන්සේ රංගරයක් වාගේ ලස්සන ග්‍රීවජ උන්නාමනය කළ ඔසවලා තුන් වාරයක් සාදුකාර දුන්නා. සාදු සාදු විසාකාවෙනි මගේ ශාසනයේ දම්පින්කම් කරන අය මෙන්න මේ වාගේ පැතුමෙන් දම්පින්කම් කටයුතු කියලා වරම් වට අනුගමනය කරන්න අවසර දුන්නා. මෙන්න මේ වාගේ පුදුම විදිහේ ශාසනයට හිතයිසේ උපකාර කළ විසාකාව එක දවසක් එක දවසක් ජේතවනාරාමයේට පිරිස පිරිවරාගෙන ගිය. එදා උයනට යන ගමනක් නිසා මහා ලතා ප්‍රසාදනයේ මේල පළඳනාව දරාගෙන ගිහිල්ලා ජේතවනාරාමයට ගොඩ වුණා. ගොඩ වෙනකොට පළඳනාව ගලවනවා. ගලවලා දාසියක් ඉන්නවා කාලි කියලා කාලියට පමණයි මේක උස්සන්න පුළුවන්. ඉතින් මේ බුදුගාම ප්‍රදාන වහන්සේට ගිහිලා දැකලා වැඳලා බණවා ලාපස් වෙනකොට කාලි දාසියට අර මහා ලතා ප්‍රසාදනයේ අතර ගන්න අමතක වුණා. ගෙදරාවෙන් ලබාන කොටයි මතක මතක් වුණේ ඒක අමතකුණා නේද කියලා. ප්‍රතිසාක අවශ්‍යව ගිහින් බලන්න තිබුණු තැන තිබුණොත් දෙන්න. තිබුණු තැන නැත්නම් වෙන තැනක නම් තියෙන්නේ නෝරදුවාම අනදනා හිමියන් වහන්සේක තන්පත් කරලා ඇති. ඒ බවත් මට දැනගන්න ඕනේ කියලා. ඇත්ත වශයෙන් අනදනා හිමියන් වහන්සේක තන්පත් කරලා තිබුණා. ඉතින් කාලී දාස් ඇවිල්ලා මේ විස්තරය කිව්වහම දැන් අනුගමනීයන් වහන්සේ මේක ස්පර්ශ කළ නිසා මම අය පළඳින්න හොඳ නැහැ. දැන් මේක පූජ්‍ය වස්තුවක්. එනිසා මේ පූජ්‍ය වස්තුවෙන් මම පින්කමක් කරන්න ඕනේ කියලා මුළු ජම්බුද්දීපේම සවැත් නුවරම මේක විකුණන්නේ ඇරියා. කිසිම කෙනෙක් මේක ගන්නෙ නැහැ. මොකද පළඳින්න සමතෙක් නැහැ. මේක වටිනාකම රංකාවණු කෝටි නම නම මේ කෝටි නමයක්. නව කෝටියක් අදන මහලතා ප්‍රසාදිනේ. පස්සේ විසාකාම මිලට ගත්තා. මිලට අරගෙන නව කෝටියකින් ඔය පූර්වාරාම භූමිය මිලට ගත්තා. ජමහල් ප්‍රාසාදයක් ගබඩා 500 500කින් තියෙන විශාල මාලිගාවක් පූර්වාරාම විහාරයේ වශයෙන් නව කෝටියකින් හැදුවා. ඊට ඇඳ පුටුවාගේ සියලු උපකරණ සහිතව විහාර පූජාවට තව නව කෝටියක් අය කෙරුවා. සියලු වේදම 27 කෝටියයි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ මෙතෙන් වැඩම කරවලා අතපෙන් වඩලා පූර්වාරාම විහාරයේ පූජා කළා. එදා බුදුරජාණන් වහන්සේ මෙතුමියගේ පින තවත් වැඩි දියුණු වෙන පිණිස කාමර 10 නිර්මිත බුදුරුව 17ක් මවලා බුද්ධ ආසන පැනලා වාඩි වෙන හැටි සැලැස්සුවා. ඉතින් මුළු කාමර 10ම බුදුරජාන් වහන්සේ පරිභෝග කළා හා සමාන වුණා. එදා මේ පූජාව කරලා මෙතුමිය ගිහි කියන්නේ දරුණු නුගුරු පරම්පරාව කොච්චරද? 8420 දිනයි. 8420 දිනයි. ඒ කොම දරුවන් මුණුබුරන් මේ මුණුබුරු ආදීන් පිරිවරාගෙන ජීවිතා කියතියා මේක ප්‍රදර්ශනා කරන්න පටන් ගත්තා. ඒක පුදුම නාමයකින් කවදාකවත් ඉශාකා මේ වාගේ කන නඟා ශබ්ද නඟලා කතා කරපු කෙනෙක් නෙමෙයි. ඒසා විශාල පිරිස ලවා සාදුකාර දෙවමින් මහත් සමින් මේ ජීවිතා කියතියා මේ ප්‍රාසාදේ වටා සකස්නක් දක්ිනා කරන්න පටන් ගන්නවා. කදාම් පාසාදං රම්මං සුදාමත්තිකලේතනං යානදානං දස්සාමි සංකප්පෝ මයිහ පූරිතෝ කදාම් සාලීනං ගත්තං සුචිමන් සූපසේචනං භෝජන දානං දස්සාමි සංකප්පෝ මයිහ පූරිතෝ කදාහම් මංචපීතං ච විසිබිම්බෝනානිච සේනාසන දානං දස්සාමි සංකප්පෝ මය්‍ය පූරිතෝ කදාහම් සප්ති නවනීතං තේනං ච මధుපානිතං ඒතඤ්ඤ දානං දස්සාමි සංකප්පෝ මය්‍ය පූරිතෝ මෙන්න මේ ගාථාවල් ගීතස්වරෙන් කියමින් සලක්ෂණා කළා ඒකේ තේරුම මම කවදාම සුදුණු ආලේප කළ දර්ශනීය විහාරයක් කරවා පූජා කරගන්නෙම් දෝ කියන පැතුම පිට වුණා. මගේ සමෘද්ධ වුණා. ඔය විදිහට සිව්පස්සේ ගැනම තමන් ප්‍රීති වාක්‍යය කියනවා දැකලා සමහර ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කරා. ස්වාමීන් මේ විසාකාව හරියම ශාන්ත කෙනෙක් නේ. අද මේසා විශාල හඬකින් නාද කරමින් මේ කෑ ගහන්නේ මොකක්ද කියලා. එදලා බුදුරජාන් වහන්සේ පහදා දුන්න මහණෙනි විසාකාව කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි කල්ප ලක්ෂයක්ම ශ්‍රද්ධාව සීලය සෘතය ත්‍යාගය ඥානය නිවා දිනු කරගෙන ආපු මහා පින් ඇති උත්තමාවක් බුද්ධ ශාසනයේ අග්‍රදායකත්වයේ දිනා ගන්නා උත්තමාවක් එතුමිය කල්ප ලක්ෂයක් තිස්සේ හිතා පතාගෙන ආපු පින්කමක් මුදුන්පත් කරගත් නිසායි උතුරායන ප්‍රීති සෝමනස්සයෙන් මේ ගාථා කියන්නේ තුමිගේ සිහිය විකල් වෙලා නෙමෙයි කියන එක පහදා දෙමින් මා මුනි සදාන් කළ ගාථාවෙන්ද ධර්ම දේශනාවක් කළා. යථාපි පුක්ඛරා සිම්හා කෛරා මාලා ගුනේ බහු එවං යාතේන මස්සේන කත්තම් බං කුසලං බහුං දක්ෂමාලා කාලයේ කුටේ නානා වර්ණ විචිත්‍ර මල් රාශියක් ලැබුණා නම් විසිතුරු මල් වඩම් රසක් ගොතාගෙන රජමැතිය මෙතියාදීන ජීලා ධනෙ ලබන්නේ යම්සේද එසේම අටවෙනි නම් මේ අෂ්ට දුෂ්ටක්ෂණයෙන් තොරව නවවෙනි බුද්ධෝත්පාද කාලේ උපන්න නැනවත් බෞද්ධයෙකු විසින් විසිතුරු කුසල් ධර්මයන් නැත නැත රැස් කරගත යුතුයි බහල වශයෙන් රැස් කරගත යුතුයි කියලා අනුශාසනා කළා එතන සදාම් වෙනවා දහම් පදයක් ජාතේන මච්ඡේද කියලා. මොකක්ද මේ ජාතේන මච්ඡේද කියන්නේ? සීල මිනිස්සු උපන්න අය තමයි. උපන්න තමයි හැමෝම මිනිස්සු. නමුත් මෙතන ජාතේන මච්ඡේද කියන්නේ අර දුෂ්ටාක්ෂණ අතෙන් තොර වූ ඥානවන්තෝ ඉදීමයි. දුෂ්ටාක්ෂණ කියලා අටක් තියෙනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නොලැබෙන ඊට අදාළ පාරමී පුරා ගන්න නොලැබෙන අවස්ථා අටක් තියෙනවා. තයෝ අපායා ආරුප්පා සංඤං පච්ඡන්ති මං කිචේ පංචේන්ද්‍රියාණං වේ කල්යං මිච්ඡා දිට්ඨිත දාරුණා අපාසු භාවෝ බුද්ධස්සේ සද්ධම්මා මතදායිනෝ අත්ථක්කන අසමයා ඉතිරේතේ ප්‍රකාශිතා මෙන්න මේ ගාථා පෙළින් කියවෙන දුක්ඛස්නාට කයෝ අපායා නරකාදී තිරිසන් අපාය, പ്രേත අපාය. ওই අපාය තුන දුෂ්කර්ෂණ තුනක්. ඒ പ്രേත අපායටම අසුර අපාය එකතු වෙනවා. ලෝකාන්තරික නරකයක් එකතු වෙනවා. සංඥම් පච්ඡන්තිමන් පිටකේවේ අසඤ්ඤතලයයි අරූපතලයයි සත්‍යන්ත ජනපදය එතන තියෙනවා දෙකක්. අසඤ්ඤ භාවයයි අරූපතල අතරයි කියන තැන්වල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබෙන්නේ. අසඤ්ඤතලයේ සිතක් නේ අරූප තලයේ බණපදයක් අහන්න ලැබෙන්නේ බුද්ධ දර්ශනයක් ලැබෙන්නේ ඒ නිසා සෝවාන් වූ කෙනෙකුට එනිදි සෝවාන් වෙන්න පුළුවන් කමක් නැහැ. නිසා දුෂ්ක්ෂණයක්. පත්‍යන්තම ජනපදයේ කියන්නේ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් නොපවත්නා වූ කල්යාණ මිත්‍රයන් නොමැති දාන සීල භාවනා කුසල් කර ගන්න අවස්ථාවක් නොලැබෙන ප්‍රදේශයේදී කියන අපත්‍යන්ත ජනපද කියලා. ඒ උපන්නේ කොටස් චතුරාර්ය සත්‍ය අවබෝධයක් ලැබෙන්නේ නැහැ. පංචේන්ද්‍රයන්න් වේකල්ලන් කිව්වේ අන්ධ ගොනෝ බීරේ උම්මත්තක මන්ද බුද්ධි කියලා උපන්න නම් වැඩක් නැහැ. රාමේ මිච්ඡාදිත්‍යගේ ධාරණා කිව්වේ ධර්ම මිසදුතු ගැන තේනවා නම් එයාට ඒ ජීවිතේ මිසදුතු අත්හරිනතුරු චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ධර්ම මිසදුතු කියන්නේ නාස්තික දෘෂ්ටිය, අකිරිය දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය කියන්නේ මේ තුනටයි භයානක අකුසලයක්. ඒක කර්මයන්ගෙන් අකුසල කර්මයන්ගෙන් බරපතලම කර්මයක් වෙනවා. කොයිතරම් බරපතලද කියනවා නම් කල්පාන්තයේදීවත් සුගතියකට ලැබෙන්නේ දැන් මේ කල්ප විනාශින කොට අවීචියේ ඉඳලා වෙනත් කල්ප විනාශයක් නැති අවීචයකට මාරු වෙනවා. ඒ කර්මත බරපතලයි නියතමි සුදුකම්. අනික අපාසු භාවෝ බුද්දස්ස සද්ධම්මා මත දායිනෝ සද්ධර්ම අමෘතයේ ගෙන දෙන බුද්ධෝත්පාදයක් නැති කාලයක් වීමත් චතුරාරි සත්‍ය අවබෝධයට බාධාවක්. මෙන්න මේ අවස්ථා අතෙන් තොරනම් බුද්ධෝත්පාද කාලයක් මෙදී නම් ඒ කාලයේ උත්පත්තිය ලබනවා නම් අන්න ඒකටයි කියන්නේ දුෂ්ටස්සන අතෙන් තොරව නමවෙනි බුද්ධෝත්පාදකන සම්ප්‍රත්‍ය උපන් කෙනෙක් කියලා. දැන් බෞද්ධයන් වශයෙන් අපි ඒ වාසනාවන්ත තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි දැන් නරකාගියේ නෙමෙයි, ත්‍රිසං අපාය නෙමෙයි, හේත අසුරාපායකත් නෙමෙයි, අසඤ්ඤතලයකත් නෙමෙයි. අරූප ලෝකකත් නෙමෙයි, පිටසක්වලකත් නෙමෙයි. ඉන්ද්‍රිය වේකනායකොත් නෙමෙයි. අබුද්ධෝත්පාද කාලයකොත් නෙමෙයි, නියත විසුද්ධත්වොත් නෙමෙයි. එනිසා බෞද්ධයන් වශයෙන් අපට දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් මාර්ග උනත් ලබන්න පුළුවන්. ඒ සුදුසු වාතාවරණයක් අපේ సంతාන තුළ තියෙනවා. පළවෙනි බී අපි ඒ තිබුණාට නැවත අත්වන දැනන්න පුළුවන් කමක් නැහැ. ඒ දී අරගෙන වැපරුවොත් තමයි විශේෂයෙන් වපුරලා ආරක්ෂා කළොත් තමයි නැවත අත්වන නිරන්න පුළුවන් වෙන්නේ. අපි අපේ වාසනාව මතු කර ගැනීම සඳහා නිසිතේ සීලයක පීඨා සමති උපාසනා භාවනා නොයදුවොත් අපට දහසක්මෙන් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගයේ අහස පොළොව වගේ ඈත් වෙන්න පුළුවන්. එනිසා සරුවඥන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දුක්ඛාසන අතෙන් තොරව නැනවත් බෞද්ධයන් වශයෙන් ඉන්න කාලය තුලදී කත්කබ්බං කුසලං බහුම් බොහෝ කුසලයක් කටයුතුයි කියලා අනුශාසනා කළා දක්ෂමාලාකාරේ මා රැකකින් විසුතුරු මාර්ගයන් ගොතන්නක් නේ මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ කත්කබ්බං කුසලං බහුම් කියන පදේ අනුව සමහර කෙනෙක් මේ කුසලයේ පිනේ දෙකක් හැටියටත් හඳුන්වන්න මහන්සි ගන්නවා කුසලයයි පිනයයි කියන්නේ දෙකක් නෙමෙයි එක ධර්මතාවක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් කියන එකම දෙය නොයෙක් නොයෙක් වචන වලින් ඉදිරිපත් කරන චරිත. දැන් සිත කියන එක හඳුන්වන්න සිතට සමාන වචන තියෙනවා 10ක්. ප්‍රඥාව හඳුන්වන්නේ ප්‍රඥාවට සමාන අර්ථයක් වචන තියෙනවා 30ක්. કૃષ્ණාව හඳුන්වන්නේ කෘષ્ණාවට සමාන අර්ථය ඇති පද 100ක් තියෙනවා. ඒ වාගේ එක ධර්මතාවක් සඳහා මේක මේ වචන භාවිතා කරනවා. ඒ වාට කියන යාතාව සරස ලක්ෂණය කියලා. යාතාව සරස ලක්ෂණය කියන්නේ යාතාව කියන්නේ සත්‍ය වූ සරස කියන්නේ සුවකී කෘත්‍ය වූ පරිද්දෙන් ලක්ෂණය කියන්නේ ස්වභාවය හඳුන්වනවා. සත්‍ය වූ සුවකී කෘත්‍ය රසයේ නිසා ලබන නමට කියනවා යථාව සරස ලක්ෂණ කියලා. දැන් අපි පස්සෝ කියනවා. පස්සෝ කියන්නේ කුසල ලක්ෂණ ඕ. පස්සෝ කියන්නේ මේ චෛතසිකයාගේ ස්වභාවය නිවැරදි. නිවැරදි ස්වකීය ක්‍රියාකාරීත්වයේ කුමක්ද? අරමුණු ස්පර්ශ කිරීමයි. චිත්ත චෛතසික ධර්මයන් අරමුණු ස්පර්ශ කිරීමේ යොදවීමයි. ඒක නිසා ඒකේ යථාව සරස ලක්ෂණයෙන් පස්සෝ කියනවා. වේදනාව කියන්නේ මොකක්ද? වේදේති වේදනා වේදේති වේදනා නින්දනය කරනවා නම් යම් ධර්ම ස්වභාවයක් ඒකෙහි යාතාවසල්ක ලක්ෂණයයි ඒ කියන්නේ සත්‍ය වශයෙන් තියෙන ස්වභාව කෘත්‍යයයි ඒකට කියනවා වේදනා කියලා ඔය වාගේ සංඥානාතිති සංඥා අරමුණ හැඳ ගන්න හැඳෙන ගන්නා නිසා සංඥා කියනවා අරමුණ හැඳින ගැනීම තමයි යාතාව සරස ලක්ෂණය සේ රස කියන එක සරස කියලා කියන්නේ සත කියන්නේ කෘත්‍යය. සෝතියේ කෘත්‍යය. සත්‍ය වශයෙන් තමාට අයිති කෘත්‍යයට කියනවා යාතාව සරස කියලා. ඒ ස්වභාවය තමයි ලක්ෂණ කියලා හඳුන්වන්නේ. එතකොට මේ විදිහට එක එක දහම් පදයකට සරුවක් යන වාසේ භාවිතා කරන නම යාථාව තරස ලක්ෂණයෙන් ලැබිච්ච නමයි. දැන් මෙතන කුසලයේ කුසලයේ කියවත් කෙනේ කෙනේ කියවත් එකම ධර්මතාවක තියෙන ක්‍රියාකාරීත්ව දෙකක්. ඒ මොකක්ද? දැන් අපි සලක බලමු පහනක් ගල්වනවා. අඳුරු කාමරයක පහනක් ගල්වනකොට ඒ කරුණ දෙකක් සිද්ධ වෙනවා. අඳුර නැතිවීමයි එළිය පැතිරීමයි. පෙරපස නොවීමේක සිද්ධ වෙනවා. පෙරපස නොවීමේ සිද්ධ වෙන බැවින් ඒ පහන නම් දෙකක් භාවිතා වෙනවා. අඳුර නැසන ආර්ථයෙන් පහනට කියනවා තමෝනුද සමදන්ති කියලා. අපි ගාථාවෙත් එක කියනවා. එළිය පැතිරෙන අර්ථයෙන් පානට කියනවා දීපෝ පදීපෝ පජ්ජෝතෝ ওই වචන කියනවා. එතකොට එකම පානටයි මේ නම් දෙකක් දුන්නේ ක්‍රියාකාරී දෙකක් එතන තියෙනවා. ඒ වාගේ අපි දානයක් දෙතක්, සීලයක් රැකෙතත්, භාවනාවක් කරතත් කවර හෝ කුසලයක් කරනකොට ක්‍රියාකාරී දෙකක් උතන සිදු වෙනවා. දැන් මොකක්ද ක්‍රියාකාරී දෙක? හදයන් පුනාතේති පුඤ්ඤම් අන්න එක ක්‍රියාකාරීත්වයක්. හදයන් කියන්නේ චිත්ත සංතානේ. චිත්තසංතානේ පවිත්‍ර කෙරේ නොයි පිරිසුදු කෙරේ නොයි පිනනම් වේ. අන්න පින කියන එක වචනේ තේරෙම හිත පිරිසුදු කරනවා. ඒ කාර්යයට එළිය පැතිරීම වාගේ පහන එළිය පැතිරීම වාගේ කුසලංකාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති සලයන්ති කම්පයන්ති විද්දන්සෙන් තේති කුසලා කුසලම් වූ ලාමකව නින්දිතව පාප ධර්මයන් කලණය කරන, කලණය කරන, කම්පණය කරන, විද්ඝාතනය කරන බැවින් කුසලය කියලා කියනවා. අන්න අඳුර නැසන අර්ථයෙන් පානට සමදාංශ කියවාලි. හිතේ කෙලෙස් අඳුරු නැසනවා. ඒතර කෙලෙස් අඳුරු නැසීමයි හිතේ එළිය පැතිරීම දෙකම එකවර සිද්ධ වුණා. ඒ නිසා හිතේ එළිය පැතිරෙන අර්ථයෙන් දින කියනවා හිතේ අකුසල ඡායසික ධර්මයන් යටපත් කරන අර්ථයෙන් කුසල කියනවා. ඒවට එකම ධර්මයේ නම් දෙකක් වුණා. ඒ නිසා පිළ කිව්වත් එකයි කුසලයේ කිව්වත් එකයි. වෙනස තියෙන්නේ සුගති සම්පත් ලෞකික සම්පත් බලාගෙන කුසල් කරා මේකට වස්සගාමී කුසල් කියනවා. සංසාර ගමනට යෙදෙන කුසල්. නිවන් පිළිසරයක් කරගන්න පිනට කුසලයට දෙකටම කියනවා විවස්සගාමී කුසලයේ කියනවා. මෙන්න මේ දෙයට මේ කුසලයේ පිළිබඳ නිවැරදි තේරුමකුත් අපි ළඟ තියෙන්න ඕනේ. එනිසා සත්තම්බං කුසලං බහුම් කියලා සඳහන් කෙරේ ලෞකිතෝද ලෝකෝත්තර වූද හිතසුව පිණිස පවත්නා කුසල ධර්මයන් අපමණ රැස් කරගත යුතු කියන එකයි. එක දාන වාරකදී මේ විසාකාවගේ අනාගත සම්පත් පිළිබඳව සරුවක් යන වාසේ මෙහෙම දේශනා කළා තියෙනවා. යා අන්න පානං දදති පමුදිතා සීලූප පන්නා සුගතස්ස සාවිපා දදාති දානං අභිභුය්‍ය මච්චරින් සෝවග්නිකං සෝපනුදං සුඛාවං දිබ්බං සුඛං සා ආගම්ම මග්ගං විරජං අනංගනං සා පුඤ්ඤකාම සුඛිනී අනාමය සග්ගම්මිකාරං සග්ගම්මිකායන් හි චිරං සමෝදති මෙතුමියගේ අනාගත වාසය බුදුරජාන් වහන්සේ දෙතු තැන. යා අන්නපානං දදතේ ප්‍රමෝදිතා. මේ විසාකාව සිව්පස්සේ බොහෝම ප්‍රසාදයෙන් පිරිනමනවා. සීලූපපන්න සුගත සුසාවිකා මෙතුමිය සැබෑ සීලවන්ත කෙනෙක්, එවාගෙම සැබෑ බෞද්ධ ශ්‍රාවිකාවක්. දදාති දානං අභිභුය මච්චරි. එතුමිය මසුරු මල අභිභවනය කරමින් දම්පින්කම් කරනවා. සෝවාග්ගිකං ශෝකනුදං සුඛාවහං ස්වර්ග සම්පත් මෝක්ෂ සම්පත් ගෙන දෙන සැපගෙන දෙන ශෝක දුක් දුන්නත් ජීවම් කරන දම්පින්කම් කරනවා එවැගේම දිග්බන් සුඛං සා ලබතේච ආයු එතුමිය මින් ඉදිරියට බොහෝම ආව සම්පත් ඇති ජීව සම්පත්යකට යනවා ඒ කියන්නේ නිර්මාණාත්මක ජීව ලෝකයට යනවා මනුෂ්‍ය වංශ ප්‍රමාණයෙන් දැකිය 30 කෝටි 40 ලක්ෂයක් එහි ආශ විදිනවා. දිබ්බං සුඛංසා ලබතේච ආයුං ආගම්ම මග්ගං විරජං අනංගන. ඊළඟට එතුමිය දිව්‍ය ලෝක දෙකතම <clears throat> දිව්‍ය ලෝක දෙකකම සම්පත් නිදලා බ්‍රහ්ම ලෝකයට යනවා. බ්‍රහ්ම ලෝකයට යන්නේ අනාගාමී වෙලා. අනාගාමී වෙලා බඹලෝට ගිහින් බ්‍රහ්ම ලෝකයකින් එකට ගිහිල්ලා සුද්ධාවාස කියන්නේ. සා පුඤ්ඤකාමා සුඛිනී අනාමයා එතෙමේ මේතරම් පින් කැමැත්තෙන් කළ කුසල් දෙලින් බොහෝම වාසනාවන්ත ජීවිත ඇතිව බමලෝට ගිහිල්ලා සබ්බම් නිකායම් නිචිරං සමෝදති දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල දීර්ඝ කාලයක් සම්පත් විඳිනවා දිව්‍ය ලෝක වල තියෙන ඉන්ද්‍රියම් පිනව නැසැප එවාගේ බ්‍රහ්ම ලෝකේ තියෙන ධ්‍යාන සැප එයින් ඉහළ භ්‍රම ලෝකෝට යනවා කියන්නේ සුද්ධාවාස බමතල පහතම යනවා. සුද්ධාවාසයේ පළවෙනි අවිහෙ බමතලේ මහා කල්ප 1000ක් ඉන්නවා. අතප්පේ මහා කල්ප 2000ක් ඉන්නවා. සුදස්සනේ මහා කල්ප 4000ක් ඉන්නවා. සුදස්සී 8000ක් ඉන්නවා. අකනිතාවේ 16000ක් ඉන්නවා. පංච සුද්ධාවාසයේ මහා කල්ප 31000ක් ඉන්නවා. එච්චර දීර්ඝ කාලයක් ධ්‍යාන සෝයෙන් සමාපatti සෝයෙන් නිරෝධ සමාපatti සෝයෙන් ඉඳලා අකනිතාවේදී අරහත්ත්වයට පත්ව කිරීම වෙනවා. මේක අනාගත වාක්‍ය වශයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඉතින් එතුම මේ බුද්ධ ශාසනයේට මහෝපකාරී උපාසිකාවක් බැවින් ඒකදග්ගම් වික්‍රේ මම ශාවකියා ශාවිකාණං උපාසිකාණං අග්ගදක් අග්ගදායකාණං යදිදං විසාකා කියලා ථානාන්තර දීලා තිබුණා. මගේ ශාසනයේ ශ්‍රාවකාවන් අතුර ශ්‍රාවික උපාසිකාවන් අතුර අග්‍රදායකත්වයට විසාකාව සුදුසේ විසාකාව අග්‍රයි කියලා සඳහන් දීලා තිබුණා. ඉතින් මේ වාගේ කල්ප ලක්ෂයක් තිස්සේ මෙතුමියගේ චිත්ත සංකාමී දියුණු කරපු අර කුසල ඡන්ද කුසල වීර්ය කුසල චිත්තය කුසල විමර්ශන නුවණ කියන මේවා භවයක් භවයක් පාසා පිළිපෙළ ඇවිල්ලායේ තමන්ගේ සිතේ නුවණ දියුණු වෙලා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය මේවා දියුණු කරගෙන ඇවිල්ලා මේ බුද්ධ ශාසනය මේ තරම් වාසනාවන්ත, පුණ්‍යවන්ත, ඥානවන්ත ජීවිතයක් ලබාගෙන මුළු මහත් සවැත්නුවර වාසීන් අතරත මුදුන් මල්කඩක් වාගේ දැබලමින් ඉඳලා අටදාස් හාරකේ විසි දෙනෝගේ මව් කෙනෙක් වෙලා මේ දෙව්ලොවට බඹලොවට නිවනට වාසනාවන්ත උනේ කරගන්නා කුසල ධර්මයන්ගේ අනුභව බලයයි දෙවියෙක් ලබා දුන්නා නෙමෙයි දෙමව්පියන්ගේ ප්‍රවේණියෙන් ලැබුණ නෙමෙයි තම තමා කරගන්නා ලද කුසල ධර්මයන්ගේ ශක්තියයි මෙතුමියට මේ තරම් වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරගන්න ලැබුණේ. ඉතින් එතුමිය අද පරිණිමිත වාසනාවත් ජීව ලෝකයේ සැපෙහිදිනවා. මනුෂ්‍ය ලෝකයේ අවුරුදු 120ක් ජීවත් වුණා. පංච කල්යාණ සම්පත්තියෙන් බිඳක්වත් පිරිහෙන්නේ නැතුව අවුරුදු 120ක් ජීවත් වුණා. ජීවිතයේ අවසානයේදී නිදා පිළිදියාක් මෙන් නිර්මාරත්නයේ දෙවලෝ උපන්නා. එතකොට විසාකාවට හිටියේ මේ ධර්මනුමුරු පරම්පරාවේ කිසිවෙක් අධේ ස්ථානයේ නෑ කොහොම සමහර කෙනෙක් මාර්ගඵල ලැබලා නිවන් දැක්ක සමහර කෙනෙක් අතුවාගේ මේ පාළෝ යන්න ඇති. මේ ධන පිළිසෙ සමාහට සමහරු ඉන්න ඇති ඒ පිළිසෙට වෙලා. ඒ තරමට අපි සංසාරේ එකතු වෙලා ඉඳලා මේ වට මේ යොමු වෙලා තියෙන්නේ. ඉතින් මේ විසාකාවත් ඒතරම් ධම්ම පුණ්‍ය වාසනාවන්ත වෙදලා නිරුද්ධ වුණා. මේ වාගේ උපනුපන් සෑම සත්‍යයක්ම ආයුෂාගේ කෙලවර නිරුද්ධ වෙනවා. එනිසා සියලු සංස්කාර අනිත්‍යයි. ලෝතර බුදුරජාණන් වහන්සේ 45 අවුරුද්දක් ලොවට වැඩ සැලසලා සූවිසි අසංගණන් ජනතාව නිවන පුර පමුණුවලා අනාගතේ බලා අදිෂ්ඨාන බල පිහිටුවා සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තබා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 අනිත්‍ය දුක්ඛ අනාත්ම දැවීම හා පිළිකුල් දැවීම අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම සියලුම සංස්කාර ධර්ම සීලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත දවින් දුක්ඛාරි සත්‍යයයි. ඒ දුක්ඛාරි සත්‍ය උපදවන ආයෝහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයයි. ඒ දෙකම නැති නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් යුක්ත වූ සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධ සත්‍යයයි. දුක්ඛ සත්‍යය පිරිසිඳ ආબોධ කරගන්නා වූද සමුදය සත්‍යය ප්‍රහාණය කරන්නා වූද නිරෝධ සත්‍යය සාක්ෂාත් කරන්නා වූද නියාන හේතු දර්ශන අධිපත්‍යයෙන් යුක්ත වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා සත්‍යයයි දුක්ඛ සත්‍ය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳ ආબોධ කටයුතු සත්‍ය ධර්මයක් සමුදය සත්‍ය අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ ප්‍රහාණය කටයුතු සත්‍ය ධර්මයක් නිරෝධ සත්‍ය ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ සාක්ෂාත් කටයුතු සත්‍ය ධර්මයක්. මාර්ග සත්‍ය ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ භාවනා වශයෙන් වැඩි යුතු සත්‍ය ධර්මයක්. අනන්ත පරිමාණ බුදු ප්‍රසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධාන ආදී පාරමී දෙලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවනිය සැනසීමටපත් වුණා. සතර දුක් තරණය කොට කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදු ප්‍රසේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමතල්ලි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් අපට සතිපට්ඨාන සතර වැඩිවීමට හේතු වේවා සම්‍යප්පදාන හතර ඉද්ධිපාද හතර ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ බුද්ධංග හතර මාර්ගාංග හතර වැඩිවීමට හේතු වේවා පාරමී බාටපත් වේවා සතු බෝධි ඥානයෙන් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මිය අවබෝධය වේවා කියා අපි අදිස්ථාන සබා ගනිමු